ആവാം ಪಡೆಯುತ್ತೀರಿ සියලු සත් 你也。 සුවපත් වෙත සිත සක්‍රියයි මේ සියල්ලම කොහේ වෙන්න හැර ස්ථානයට කයෙහි සංවේදනා භූමයක් දැනෙනවා ගලූම ගැනීම අතර නොකඩී සිදුවන හුස්ම ඒන සහයන ගැනීම අදීන පිළිබඳ සංවේදනාවන්ට ධ්‍යානය ඒකාග්‍ර කරනවා වී එවිට බාහිරය බොඳ වී යනවා පෙනෙනවා නමුත් බොඳයි ප්‍රේම අවධානය ප්‍රශ්න පිළිබඳ දැනීමට උමුණු තරමට බාහිර දැනීම් අඩු වී යනවා බොඳ වී යනවා ශබ්ද සිටිවිලි ආ සෙසු කායික දැනීම් බොඳ වී ගියාවේ ගන්න හුස්ම ආ ආපසු දෙන හුස්ම ගැන අවධානය පමණක් දීප්තිමත් උනාවේ අවධානය ඒකාග්‍ර වන විට හුස්ම පැහැදිලිව ආ සම්පූර්ණයෙන්ම දැනෙනවා එසේ අවධානය ඒකාග්‍ර වන විට හිතට දුකක් අපහසුවක් ඒ අපහසුවෙන් නිදහස් වන විට ඒ ගැන ලොකු සතුටක් හිතේ ඇති වෙනවා අවධානය ඒකාග්‍ර කරගන්න විඳින්න සතුට ගන්න හුස්මෙදී පිට කරන හුස්මෙදී සිතට සැහැල්ලුවක් අපහසුවක් ඇති කරනවද බරක් අපහසුවක්ද දෙන්නේ තීරණය අපේ අතේ ඥානය යනු එකතු කරගත හැකි එක මිටකට ගත හැකි හැකියාව ඒට ඉරියව්ව හෝ කරන කාර්යයේ එතරම් අදාළ නැහැ